සංඛ්‍යා ආරම්භ කරන විට අප මෙතනවාගේ භාවනාව සම්බන්ධ මොහොත ප්‍රදේශණයේ ආයත දී තිබෙනවා. සමහර අය ආදාලයෙන් කරන ඇති නිසා ඒ මූලික උපදේශ නැවත ඉදිරිපත් කිරීම සුදුසුයි හැඟෙන නිසා භාවනාව සම්බන්ධයෙන් මූලික උපදේශ කීපයක් අප කලින් කතා කිරීමට අදහස් කරමු. යම් කිසි යෝගාවස්රේ භාවනාවෙන් යහපත් ප්‍රතිඵලයක් ලබා ගැනීමට අපේක්ෂා කරනවා ඔබෙන් භාවනාවට ඇති පරිබෝධක ධර්මයන් පළමුවෙන් ඉවත් කර ගන්නට දැනගෙන සිටින්නට ඕන. සාමාන්‍යයෙන් භාවනාව කරන්නට පටන් ගත්තාට පස්සේ පළමුවෙන්ම පරිබෝධ ධර්මයක් වශයෙන් පැමිණෙන්නේ මේ ආකාරයේ අරමුණෝස්සේ සිත දීම සිත විසිරීම මේ විපස්ස පිටට බලාගෙන ඉන්නට පටන් ගන්නවා මේ විපස්ස බලාගෙන සමහර විට සමාධියේ හේතක ඉඳකලම් නෑදෑයන් ආදී සිහිපත් කරමින් නිරන්තරයෙන්ම බලාගෙන අවස්ථාවක් තියෙන්නටත් පුළුවන් සමහර විට භවනාවේ කරන විට නිතින් විට පිට පිට අරමුණු කරා ගමන් කරන්නටත් පුළුවන් සමහර අයට භාවනා අරමුණේ සිට පිළිගන්නේම නැතිව නිතරම වාගේ සිට සිට යනවා. බොහෝ විට එලෙස සිට සිට යන්නේ අතීතයේ සිටි අරමුණ ඔස්සේ. අනාගත අරමුණ ඔස්සේ සිට සිට යනවා. අර අතීත අරමුණ වල තරම් වේගයෙන් නිවේ. මේ විදිහට සිට නිරන්තරයෙන්ම වාගේ සිට යනවා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇති පරිදි විකප්ප සංඛාන සූත්‍රයේ කරුණ වලට අනුකූලව කටයුතු කොට අපට පුළුවන් මේ විපස්සයන් ගැඹුරට. මාසේ දේශනා කර වදාරන මේ අනාශ්‍රය සිටිනේ එනකොට ඒ ගැන නොසලකා හරින්නට කියලා. දැන් අපේ නිවසට කවුරු හරි එක්ක වෙනවා නම් අපේ වාදනය පිළිගත්තොත් තමයි ඒ වාද වෙලා බොහෝ වෙලා කතා බහ කරමින් සිටින්නේ. එන විටම ඔහු නැසලකා හරිය ඔහු ආපසු එන සමහරට නැවත ඉන්නේ නැති වෙන විදියට අපිට මේ අනවශ්‍ය සිතුවිලි ආවට පසු ඒවා පිළිගන්න මේ පිළිගන්න එක නිසා තමයි අනවශ්‍ය සිතුවිලි නැවත නැවත සිතට ඇතුල් වෙන්නට උත්සාහ කරන්නේ එම නිසා බුදුරජාණන් වහන්සේ සමාව දේශනා කරලා තියෙනවා අස්සති භූතේකට රූප තේන රූපය නොබලා සිටීමට අවශ්‍ය නම් ඔහු හිත කියන්නේ ඇත්තට තියාගන්න. ඒකවල රූප දෙනින්න අන්න එලෙසින්ම මේ එන සිතිවිලි ගැන කිසිම සැලකිල්ලක් දක්වන්නේ නැතුව නොසලකා හරිනවා පළමුව. මේ විදිහට සිත පිට යන අපට වළක්වා ගන්නට පුළුවන් වෙනවා. එහෙම මලක්වා ගැනීමට නැති නම් සිත පිට යනකොට ඒ පිට යන්නේ වැරදි අරමුණ ඔස්සේ කුසල අරමුණක් නැවත නැවත සිහිපත් කරනවා. උන්වහන්සේ සමාසින් දක්වන්නේ දීයට දක්වා කියනවා. තවත් දැනයක් තින් ඉවත් කරනවා වගේ අර අකුසල විපාක සිත තුළ පහළ වෙන කුසල විපාක මඟින් ඈත් කරනවා. අකුසල විපාක වෙනවා නම් නැවත නැවත අපි කුසල විපාක සිහිපත් කරනවා. දෙබරවල් දෙරවල් සිහිපත් වෙනවා නම් නෑදෑයන් යාළුවෝ ගමන් බිමන් ලෙඩ රෝග මෙවැනි මේ කර්මන සිහිපත් වෙනවා නම් මේ අරමුණ ඉවත් කරලා කුසල ධර්මනාත්ම නැවත නැවත සිහිපත් කරනවා ඒ පිළිමත් අපට පුළුවන් වෙනවා අර විකල්ප දාගන්න මේ විදිහට විකල්ප දාගැනීමට අපහසු නම් මේ අනවශ්‍ය විකල්ප ඇතිවීමේ ආදී නැවේ සිහිපත් කරනවා අප මේ ප්‍රමණයේ භාවනා කිරීමට නිවන් මඟ ගමන් කිරීමට මේ ආකාරයෙන් අපේ සිත තුළ මෙවැනි අනවශ්‍ය සිතුවිලි බලා නොනනම් අපි භාවනාවෙන් පිට පනිනවා භාවනාව සාර්ථකවන්නේ නැහැ අපසත් අපට සසුර දුකින් ගැලවෙන්නට සිදු වෙනවා එම නිසා මේ විපත්ක ඇතිවීම බොහොම නරක දෙයක් ආදී වශයෙන් මේ ආදීනව මේ අනවශ්‍ය වශයෙන් සිටිල් දලා යන්නේ ආදීනවය නැවත නැවත සිහිපත් කරන විටත් අර විපත්ක දලා යන නවත්වා ගන්නට පුළුවන් වෙනවා මෙසේ නැත්නම් මහා ශේ වදාලේ මේ අනාත්ම සිතිවිලි ඇතිවෙන යම් කිසි හේතුවක් තිබෙනවා. ඒ හේතුව හොයාගෙන හොයාගෙන ආපස්සට ගමන් කරන කුමක් නිසාද මේ සිතිවිලි මෙලෙසින් මගේ සිතට ගලාගෙන ඉන්නේ කියලා. එහෙම තමාටම අවබෝධයක් ඇති වෙන මෙන්න මේ හේතුව නිසා තමයි මට මේ අනාත්ම සිතිවිලි සිතට මතුවන්නේ. අන්න ඒ හේතුව ඉවත් කළාට පස්සේ අනවශ්‍ය සිතිවිලි ගලා යන්න නවතිනවා. තවත් මහා සෝතනක් පදාරනවා ඒ විදිහට සිටින දලා යන අතර කරන්නට බැරි නම් දිව කපාවන කෙලෙසුදල් කපාවන බලවත් ජීවිතයක් ඇති කරගෙන මේ සිටිනේ ඇති වෙන දෙයක් දෙන්නේ නැහැ දෙන්නේ නැහැ දෙන්නේ නැහැ පරේ අදිස්ථාන කරගෙන කටයුතු කිරීම උපමාසින් දක්වන්නේ බලවත් පුරුෂයේ දුර්වල පුරුෂයේ දෙල්ලෙන් අල්ලා එළියට දීස් කරන්නාසේ අපේ අනාශ සිටේදී පිටට ගලා යන මේ බලවත් ජීවිතයෙන් බලවත් අදිස්ථානයකින් ගැටපත් කරගන්නවා මේ විපස්ස සංධාන සූත්‍රයේ දක්වාදී ආකාර පහක් අනාත්‍යන්ද මේ දැනුම් සිතුවිලි නතර කර ගැනීමට දක්වා ඇති. එම නිසා මේ ආකාරයෙන් කටයුතු කිරීම සුදුසු බොහෝ විට නිරන්තරයෙන්ම සිතුවිලි බලාගෙන යනවා නම් සිත නිතරම නිතරම පිට යනවා නම් සාමාන්‍ය වශයෙන් භාවනා කරන විට විකින් විට සිතට යනා විසින් සිත පිට යනකොටම ඒ ගැන සිහිපත් කරනවා සිත පිට යනවා සිත පිට යනවා සිත පිට යනවා ඒ මොසීපත් කරලා ඊට පස්සේ නැවත සමාධියේ මූලික කර්මස්ථානයේ සිත පිළිවෙල මෙසේ සිහිපත් කිරීම තුළින් අපේ සිත පිට යන බලක්වා ගන්නට පුළුවන් වෙනවා විශේෂ මහතුව අලසිත පිට යනකොට ඒ පිට යන සිතම භාවනාවේ අරමුණක් කරගන්නවා ඒ කියන්නේ සිත යන සිත දෙකම සිතින් බලාගෙන සිටිනවා. කුසල් සිතක් ඇති වෙනත් එකයි අකුසල් සිතක් ඇති වෙනත් එකයි. අතීතයේ සිට දීවත් එකයි අනාගතයේ සරා දීවත් එකයි. ඒ කිසිවක් ගැන අපි කිසිම සැලකිල්ලක් දක්වන්නේ මේ සිත සිට යන එක දෙකම සිතින්ම බලාගෙන සිටිනවා. අන්න ඒක අපිට පැහැදිලිව තේරුම් යන මේ ඇති වෙන ඇති වෙන සිතුවිලි ඇති වෙන දෙකම නැති වෙන යන ආකාරය. අනුස්පෝෂණ ආකාරය පිළිබඳ අවබෝධය කිසිකෙම නැති වෙනවා. අර කුසී නිසුකජක ලෙසින් බලාගෙන සිටින විට සිත පිට යාමත් නතර වෙනවා. සාමාන්‍ය සිත පිට යන එක වළක්වා ගැනීමට බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා තිබෙන්නේ ආනාපාන සති දෙක්කේ භාවයේ සද්දා විතක්කෝ පච්චේතාවයේ මහණෙනි ආනාපාන සතිය භාවිතා කරන්නේ සිතේ සිටින ගණක වළක්වා ගන්න. නැවත නැවතත් ආනාපානේ මාස්සස්සාසාමයේ සේන චිත්ත පිහිටුවාගෙන පිහිටුවාගෙන යන විටත් මේ විසත්‍යයන් අනවශ්‍ය පිටිලි දරා සදලා යාම නතර කර ගන්නට පුළුවන්. මේ පරිබෝධයේ අපි ඉවත් කර ගන්නට ඕනේ චිත්ත පිටියන්නේ පරිබෝධය. මේක පළවෙනි වශයෙන් අපි දැනගත යුතු කරුණා. භාවනාවේ සාර්ථක ප්‍රතිඵලයක් ගැනීමට බලාපොරොත්තු වෙන අයෙකු විසින් මේක කටයුතු කරනවා. දෙවන එක තමයි ධර්මනාන්ත පස්සලා කරගෙන යනකොට නිදිමතට බොහෝ අය රැට වෙනවා. දැනටත් බොහෝ දෙනෙක් නිදි කියනවා මම තේනවා. මේ නිදිමතට යටගෙන අය බොහෝ දුරට නිදිමතට යටගන්නේ දෘෂ්ටියට හේතුලා කන්නවලට හේතුලා හැම තහසෙන් සබඳන භවනා කරන්නට පුරුදු වුණාට නිදිමත යන අය හේතු වෙන්නේ නැතුව පුළුවන් තරම් භවනා කරන්නට උත්සාහ ගන්නට ඕනේ. හිතේ තියෙන උද්‍යෝගය නම් දේ අඩු වෙන නිසා නිදිමත අපේ සිතට ඇතුල් වෙනවා. ඒ නිසා මේ නිදිමත අපි ජය ගන්නට ඕන. පළමුවෙන්ම නිදිමතක් මොකදන නිදිමතක් නිදිමතක් නිදිමතක් කියන එක සිහිපත් කරනවා. මේ සිහිපත් කිරීම තුළ නිදිමත නැති වී යන්නට පුළුවන්. එසේ නැති වී ගියොත් අර කම සමා භවනා කර කර සිටපු අරමුණේම සිත නැවත පිහිටන්නට උදව් හැකියාවක් ඇති වෙනවා. මෙසේ නිදිමතක් නිදිමතක් ආදී වශයෙන් සිහිපත් කිරීම තුළින් නිදිමත යන්නේ නැත්නම් බුදුරජාණන් වහන්සේ පතලාන සූත්‍රයේ කියලා සූත්‍රයේ මුගලන් මහරහතන් වහන්සේ රහත් වීමට ප්‍රථමයෙන් නිදිකිරාට විතර දේශනා කොට වදාළ උපදෙස් අටක් තියෙනවා එයින් එකක් අපි පිළිපදිනවා. මහසේවලාන්න ඉතින් මට ඇතිවෙන යම් හේතු යම් අරමුණක් ඔබ සිහිපත් කරනවා නම් ඒ කියන්නේ යම් අරමුණක් සිහිපත් කරන විට ඔබට නිදිමත වෙනවා නම් ඒ අරමුණ සිහිපත් කිරීම අත්හරින්නේ. දැන් ධර්ම වශයෙන් ආනාපාන සති භාවනාවේ නිරත වී සිටිනවා. නැත්නම් බුදුගුණ භාවනාවේ නිරත වී සිටිනවා. ඒකට නිදිමත වෙනවා නම් ඒ අරමුණ වෙනස් කරනවා. ඒකෙන් අදහස් කරන්නේ සම්පූර්ණ භාවනාවේ ගත්තේ මූලික කර්ම වෙනස් කරනවා කියලා. දැන් උදාහරණයක් ආනාපාන සතියේ මතක කරගෙන කෙනෙකුට ආස්වාද ප්‍රස්වාස දෙක බලාගෙන ආස්වාද ක්‍රියා පිටන්නේ නැතුව ප්‍රස්වාස ක්‍රියා පිටන්නේ නැතුව සිටින විට නිදිමත ඇති වෙනවා නම් අර ආස්වාද ප්‍රස්වාස දෙක කිසිත් නොසිතා බලාපොරොත්තු නතර කරනවා. ඒ අරමුණ ඉතිකාරක කරනවා. ආස්වාදයේ ආස්වාදයේ ආස්වාද ප්‍රස්වාස දෙක ඇතිව කරන්නේ. මෙසේ ඉතිකාරක කරන කාර්යය පෙර පෙර හිටපු අරමුණේ සිට ඈත් වෙන නිසා නිදිමත පහවම යනවා. මේක කෙනෙකුට අත්දකින්නට පුළුවන් කෙනෙකුට ප්‍රායෝගික වශයෙන් ක්‍රියාත්මක කරන්න පුළුවන්. මේකේ නිදිමත යට කරගන්නට බැරි වුණා නම් උන්වහන්සේ දක්වන මේ නිවිගේ දනවන ධර්ම පාඩයක් සිහිපත් කරන්න නැත්නම් සත්‍යයනා කරන්න කියලා. විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේගේ විසින් දේශනා කොට වදාළ තමාගේ ජීව සම්බන්ධනගේ ලැබෙන ආකාරයේ දේශනා රාශියක් තිබෙනවා. උන්වහන්සේගේ මහා චතුරාර්ය සමන්නානික ජීවය වන දේවල් සිහිපත් කරන විට අපේ සිතේ නිර නිරුස්සාවකම උත්සුක වෙනවා. ඊගේ ජීවිතම් දිර්ගන්නේ. එම නිසා අපි සිහිපත් කරන එවැනි පාඩයක්. උදාහරණයක් මගේ ඇඟේ මස් ජීවි කියලායි. ඒක මේ ඇටතිකයි තමයි ලේසිකයි සම්මත ඉතුරුනා ලේසි දිනවා නම් හිදී ගියා. ඒත් මම මේ ගන්න උත්සාහය අතහරින්නේ නැහැ ගන්තිසේ පුරුෂකරණයකින් පුරුෂ බලයෙන් දුක නැති කරන තැනකට ගොස් වීර්ය අත්හැරීමක් සිදුවනසේ මාර්ගස්ථාන වූ මේ වීර්ය කවදාවත් මම අත්හරින්නේ නැහැ. මේ ආදී වශයෙන් දැක්කින සූත්‍ර පාඨාවශ්‍යයක් තියෙනවා. මේවා කලින් අපි කියලා දීලා තියෙනවා. මේ ඒවැනි පාඨයක් එක්ක සිහිපත් කරනවා නැත්නම් අන් අයට නැසෙන්න දැනකට ගොස් සත්‍යයනා කරනවා. එතකොට ඒ නිදිමත කෙනෙකුට භාවනාව තුළදී ඇති වෙන නිදිමත ජයගන්නට පුළුවන් වෙනවා. මෙසේ ඒ ධම්ම කොටස් දීපත් වීම තුළින් හෝ සත්‍යයනා කිරීම තුළින් නිදිමත පහළ නොවනවා නම් අප විසින් සංඝාසේ කතරාණ සූත්‍රයේ දේශනා කොට වදාළත් පරිදි උපෝඛන්න සෝතානි ආමංගියාසි පාලනා දන්සානි අනුලබ්ධියස් කියලා වදාගා තියෙනවා. කන් දෙකට අල්ල සබලා කර අල්ල කරකවමින් කන් දෙක හත් වෙනකන් අතුල්ලන්නේ. අත්තා හොඳට පිළිමදින්නේ හත් වෙනවා. ඉතේ කරන විට නිදිමත පහව යනවා. මෙයාට එක්තරම දාතවස්නා ආශාස ගන්න හදවතේ නිකන් තමයි කියන දෙකේ. ඊට පස්සේ ප්‍රාශ්වාස නොකර ටික වේලාවක් සැදී සිටින්න. ප්‍රාශ්වාස නොකර සිටීමට පහසු අපහසුතාවය ඇති වෙනවා. ඊට පස්සේ නැවත ප්‍රාශ්වාස කරලා ආශ්වාස ගන්න යාමේ උෂ්ම ගන්නේ නැතුව ඉන්න අනුෂ්ම නොදෙන සිටීම ඉතාම අපහසු වෙනවා. මෙසේ දෙතුන් පාරක් කරන විට අපේ සිතින් ඒ නිදිමත ඈත් කර ගන්නට පුළුවන් වෙනවා අපට. මේ විදිහට කරලා නිදිමත යටපත් කර ගන්නට බැරි නම් ඔහු විසින් එදියට ගොස් මෝහන සෝදලා ආලෝකයේ දෙස බලන්න අභ්‍යවකාශයේ දෙස බලන්න කියලා බුද්ධ ඥානවහන්සේ වදාළා. එහෙමත් කරලා නිදිමත යට කර ගන්නට බැරි නම් උන්වහන්සේ වදාළ සක්මන් භාවනාවේ යෙදවන්න. වාඩි වෙලා ඉන්න භාවනාව නෙවෙයි සක්මනට බලන්න. නිදිමත ආපදමන සක්මන් කියනවා නෙවෙයි වාඩි වෙලා ඉඳගෙන භවනා සංඝාතික නම් උත්සාහ කරන මොහොතේ වුණත් පමණක් සතනම් භාවනාවට ඉරියව්මා කළා බලන්න. එසේ සතනම් භාවනාවේදී ඉදිරියට ගමන් කරන විට නිදිමත තව තවත් නැගී එනවා නම් පසුපසට පසුපසට ගමන් කරන නිසා තමයි භාවනාවේ නික්ක වීම තුළින් ඒකාන්තයෙන්ම නිදිමත ජයගන්න පුළුවන් වෙනවා. මෙසේ කරන්නට බැරි නම් උන්වහන්සේ දේශනා කොට වදාළා තියෙනවා මේ ආලෝක සංඥාව සිහිපත් කරන්න කියලා. ඒක ඉතින් එකපාරට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේ දුන්නත් ඇයට හැකියාවක් තියෙනවා නම් ආලෝක සංඥාව පුරුදු කරගන්න ජීවිතයේ අංගයක් වශයෙන්. ඒක කරන්නේ මෙන්නයි. හොඳට ඉඳපාරාති අවස්ථාවක ඒ ඉන්ද්‍රියයේ දෙස බලාගෙන ආලෝකයේ ආලෝකයේ කියලා සීපත් කරනවා. නැවත ඇස් දෙක පියාගන්න. එතකොට වෙන ඔන්න ආලෝකයේ පැතිරලා තියෙනදී ඈතට ඈතට. නැවතත් ඇස් දෙක පියාගෙන ආලෝකයේ ආලෝකයේ කියලා සීපත් කරනවා. නැවතත් ඇස් දෙක අරලා බලනවා. මේ විදිහට ඇස් දෙක අරින් සහ පියමින් මේ ආලෝකයේ නැවත නැවත ශ්‍රීපත් කර කර යන කෙනෙකුට ඇස් දෙක පියාගත්තත් ඉර පායා ආලෝකයේ පැතිරී යන ආකාරය ඇස් දෙක ඇර සිටියාසේ පෙනෙන්නට පටන් ගන්නවා. ඒ සත්‍ය ඇති වෙනකම් මේක ප්‍රගුණ කරන්න ඕනේ. අන්න ඒ සත්‍යය ඇති වුණාට පස්සේ ඔහුගේ චිත තුළ ආලෝක සංඥා ඇති වෙලා ඕනෑම අවස්ථාවකදී ආලෝක සංඥාව සිහිපත් කරනකොට ප්‍රාණදාවක් කියලා කිසිම වෙනසක් නෑ. අර ආලෝකයේ පැතිරී යන ආකාරය පැතිරී ගොස් ඇති ආකාරය පැහැදිලිව වැටෙනවා. ඒ වැටෙනකොට මේ තේකිනී යන විටම නිදිමත අපේ සිත් තුළින් පහළ වෙනවා. මේ தත්ය මෙයාට අද කරන්නට බැරි සමහර විට එම නිසා ටික ටික ජීවිතයට එකතු කරගන්න මේ ආලෝක සංඥාව ප්‍රගුණ කර ගැනීමට විශේෂයෙන්ම ආලෝක සංඥාව ප්‍රගුණ කර ගැනීම ඉතාමත්ම සුදුසු වෙනවා විශේෂයෙන් සමත වශයෙන් භාවනාව දියුණු කරන අයට. ඒ නිසා ඒ ආලෝක සංඥාව සිහිපත් කිරීම තුළින් අපට පුළුවන් විදිහට ජයගන්නට ඒක න්‍යායට තරම් ප්‍රායෝගික කරුණක් නෙවෙයි. ඊළඟට දක්වා ඇති කාරණාව මා කියන්නේ ඒක මෙතන ක්‍රියාත්මක කරන්නට නිසුදුසු නිසා. ඊළඟට මේ විදිහට නිදිමත අපි ජය ගන්න උත්සාහ කරනවා. නිදිමතක් නිදිමතක් කියලා සිහිපත් කරලා හුස්මගෙන පිට කරන්නේ නැතුව සිට හෝ උෂ්ම පිට කර ගන්නේ නැතුව සිට හෝ නැත්නම් මර කලින් අසලාන සූත්‍රයේ දක්වා ඇති ආකාරයට හෝ තව ආකාරයෙන් හෝ පිළිපදීමේ අපි නිදිමත ජය ගන්නට ඕන භවනාමය සාර්ථක ප්‍රතිඵලයක් ගන්නට කැමතිනම් මේ දෙවෙනි පරිභෝගයේ ඉවත් කරගත්තාට පසු සාධුරුදත් භවනා කරගෙන යනකොට ඊළඟට එන පරිභෝග ධර්මයේ තමයි වේදනාව විශේෂයෙන්ම දුක්ඛ වේදනාව. වාදවල ඉන්නට බෑ විශාල දුකක් ශරීරික කාර්යයකට දැනෙන මේ දුක නිසාම හඳ දෙනෙක් භවනාවෙන් පිළිෙනා භවනාව දෙකටම දෙකටම කරගෙන යන්නේ නැහැ. ඒකත් සම්බෝධ ධර්මයක්. එම නිසා දුක් වේදනාවක් ආවට පසු ඒ ගැන පිළිපදියසු ආකාරයට දතේට යනවා. පළමුවෙන් සුමුසුදු දුක් වේදනාවන් නොසලකා කරමින් ඒ ගැන අවධානයක් යොමු නොකර භාවනා ප්‍රයෝජන කරගෙන යනවා. මෙහෙම භාවනා කරගෙන යනකොට අර නොසලකා හැරියේ නොහැකි වේදනා ඇති වෙන දුක් වේදනා මේ විදිහට අදහස් කරන්නේ. ඒ දුක් වේදනාව දැසම සිට ඒ දුක් වේදනාව නැතම සිට පිහිටුවාගෙන දුක දුක් වේදනාව දුක් වේදනාව දුක් වේදනාව කියලා නැවත නැවත සිතපත් කරනවා. මෙසේ දුක් වේදනාව දැසම සිටින් බලාගෙන මේ සිතපත් කරන විට ඒ ඇති වූ දුක් වේදනා ක්‍රමයෙන් නිහිල්ලලා සමහර විට නැත්තටම නැති යන්නත් පුළුවන්. ඒ විට නැවත සමාධියේ මූලික කර්මස්ථානයේ සිට සීගන්නට උත්සාහකමක් වෙනවා. මෙසේ විදියේ වේදනාව දැනෙන්නට අපහසු නම් මෙහෙම ඒ වේදනා දුක් වේදනාව දැන ශරීර කොටසේම සිට පවස්වන ඒක ඒ වේදනාව මත සිට එහා තනහාට ප්‍රතිකැලක් පිළිමදින්නාසේ යෙමින් යෙමින් ගෙනියන ඒ වේදනාවන් අතරින් යහත මෙහාට සිත කිසිවක්ම සිතා ගෙනියන. මෙසේ ගෙනියන විට වේදනාව එක්කෝ වැඩි වෙනවා නැත්නම් අඩු වෙනවා වැඩි වෙනත් පසු අඩු වෙනවා. මේ වේදනාව අඩු ගියාට පස්සෙ නැවත පුළුවන් අපට අපගේ මූලික කර්මස්ථානයේ සිට පිළිගන්නට. තවත් ක්‍රමයක් තියෙනවා වේදනාව ආවට පස්සේ වේදනාවන් භවනාවට අරමුණක් කරගෙන වේදනාන් පස්සනා වඩන්නේ. ඒ ගැන අපි පහහා අපට දේශනා පවත්ලා තියෙනවා කලින් දැන් ඒක කියන්නට සුදුසු කාලයක් අපට අවකාශයක් දැන් නැහැ. ඒ වේදනානුපස්නාව අරගෙන වේදනාවන් අරමුණු කරගෙන වේදනානුපස්නාව වඩන්නට නැතිනම් අපි මේකේ නාම රූප දෙක වෙන් කරන්නට උත්සාහ ගන්නවා. අපි එතන උදාහරණයකට ශරීරයේ දන්ස් කොටසේ වේදනාව දැනෙනවා නම් පළමුව මේ වේදනාවයි වේදනාව දැන ශරීරයේ දෙකක් වෙනස අපි අවබෝධ කරගන්න ඕනේ. වේදනාවයි ශරීරයයි එකක් නම් අපි උදාහරණයක් ගත්තාම පොඩි දනනසේ වේදනාව ඇති වෙනකොට වේදනාවයි ශරීරයයි කියන දෙකම එකක් නම් වේදනාව නැති වෙනකොට ශරීරයේ දන්නේ කොටසක් නැති යන්න ඕන. එහෙම නෙවෙයි. මෙතන මේ දෙකක් තව තියෙන්නේ. ඒ නිසා පළමුවෙන් ඒ වේදනාව දෙක පිටින් බලනවා මෙන්න වේදනාව දුක් වේදනාව දුක් වේදනාව දුක් වේදනාව. ඊට පස්සේ ඒකම බලනවා ශරීර කොටස දෙක මෙන්න ඒ වේදනාව දැනෙන ශරීර කොටස රූපේ රූපේ නැත්නම් ශරීර කොටස පිටියේ. මේ විදිහට මානින් මානෝත වර්ත වේදනාව දෙස ඊළඟ වාරයේ ඒ වේදනාව දැන ශරීර කොටස දෙකක් බලන විට අපට මෙතන ධර්ම දෙකක් පවතින බව පේනවා රූප කොටස සහ වේදනාව සහිත නාම කොටස. මෙන්න මේ නාම රූප දෙක හැටියට තේරුණාට පස්සේ නාමයේ රූපය සිතෙන් වෙන් කරනවා. නාමයේ වෙනම ධර්මයක් ඒ රූපයේ වෙනම ධර්මයක් කියලා මේ දෙක සිතින් වෙන් කළාට පස්සේ වේදනාව පහළ වෙන එවිට අපිට පුළුවන් වෙනවා වේදනාව වැය අරගෙන භවනා කිරීමට. මේ විදිහට වේදනාව දැනගැනීමේ නොමැතිනම් කර්මසේන වේදනාවේ නාමය සහ රූපේ වෙන් කරලා ඊට පස්සේ වේදනාවේ තියෙන සෙසු නාම කොටස් වෙන් කරනවා. මෙන්න ශරීරය මෙන්න වේදනාව කියලා බලනවා. ඊට පස්සේ මෙන්න වේදනාව කියන සංඥාව මෙන්න ශරීරයේ කියන සංඥාව කියලා ඒ දෙක හඳුනාගත් සංඥාව දෙස බලනවා. මෙන්න වේදනාව දැනෙන ගතිය කියලා දැනෙන ගතිය දෙක බලනවා. මේ ධර්ම හරියට පැහැදිලිව අවබෝධ කරගෙන පැහැදිලිවම වෙනන්න ධර්ම වශයෙන් අවබෝධ වී ගැටී ගියාට පසුව වේදනාවක් සංඥාවක් ශරීරයක් කියන කොටස් තුනකින් පැත්තකට සිටින් ඈත් කළාට පසුව සහතික වශයෙන් වේදනාව ගන්න පුළුවන් වෙනවා මේකට වශයෙන් හරියට කරා සමහර විට මේ අවස්ථාවේදී මේ ශරීරයෙන් පවා සිතට නැති යන කප්පයක් උද්දක ගන්නටත් පුළුවන් එනිසා වේදනාව ඒ ආකාරයෙන් අපි ජය ගන්නට උත්සාහ කරනවා. මෙසේ වේදනාව ජය ගැනීමට නැතිනම් අති සම්පජන්මේ යුතුයම සිහිනුවණින් යුතුයම ඒ ශරීරයේ ඉරියව් මාත් කරන අන් අයට කලබෝධයක් නොවන ආකාරයෙන් කකුල වේදනාවක් ඇති නම් කකුල දිගහරිනවා දිගහරිනවා දිගහරිනවා කියලා සිතලා දිගහරිනවා පටන් ගන්නවා මේකත් වේදනාව උදා ගැනීමට බැරි නම් ඉරියව්ව මාරු කරනවා ඉඳගෙන ඉන්න හිතවලුනේ සක්මනට බලනවා නැත්නම් පිටගෙන ඉන්න භාවනා ඉරියව්වට බලනවා මෙන්න මේ විදිහට කටයුතු කිරීමේ වේදනාව වේදනාවෙන් එන කලිබෝධය අපිට දරගන්නට පුළුවන් වෙනවා වේදනාන් ප්‍රශ්නා වඩන ආකාරයෙන් අපි මේ වේදනාව දරගන්න ආකාරයෙන් ප්‍රකාශ කළේ විශේෂයෙන්ම දුක් වේදනාව මෙසේ භවනා කරන යන පුද්ගලයාට පළමුවෙන් විතක්ක ජයගත්තත් දීන මිද්දේ ජයගත්තත් වේදනාව ජයගත්තත් ක්ලේශයන් වෙනවා නීවරණ ධර්ම වෙනවා සිතමත් පිළින් ඒවා අපි ජය ගන්නට දැනගන්න ඕනේ. කාමච්ඡන්දයක් වෙනවා ව්‍යාපාදයක් වෙනවා අරතියක් වෙනවා සීන විද්‍ය කලන කීවා තේනවා විචිකිච්ඡා ආදී නීවරණ ධර්මයන් ක්ලේශ ධර්මයන් අපගේ සිත් තුළින් මතුවෙන්නට පටන් ගන්නට ඉඩ පුළුවන්. අතුවන්නට අවස්ථාවක් තිබෙනවා. ඒකේ ඒකාමච්ඡන්ද ආදී ව්‍යාපාදාදී නීවරණ ආවාද පසු ආපු ඒ නීවරණ මතු ගමන්න පිටට අපේම හඳුනා ගන්න තෝරන මෙන්න නීවරණයක් ආවේ කියලා. මේ තරහ පිටක් ආවම මහාම සිතක් වෙන තරහ පිටක් තරහ පිටක් තරහ පිටක් කියලා. ඒ තරහ පිට වෙනම ධර්මයක් තරහ පිටක් කියලා සිතක් කරන්නේ තවත් කුසල සිදුවීම්. අර කුසලසිත කුසලසිතෙන් තරහකට තරහකට කියලා සිහිපත් කරනකොට අකුසල විතක්යක් වූ තරහව තව දුරටත් ක්‍රියාත්මක වන්නේ තරහව යටතේ ඉස්සක් වීවන. ඒ අල්ලාගෙන මේ සාකාර පිටුරි බලා යමක් නැතර වෙනවා. කාමච්ඡන්දය පුරා ගැටෙන්නේ ලෝභයක් වෙන ධර්මයක් පිට තුලට ඇතුළේ ඒකත් අපි සිහිපත් කරන මෙන්න ලෝභයක් මෙන්න ලෝභයක් ආගයක් ආගයක් ආදී වශයෙන්. මෙසේ සිහිපත් කළා සිතේ මුදවාගෙන අපට පුළුවන්කම තියෙනවා ඒ ඇතිවෙන ඇතිවන නීවරණ ධර්මයන් අයින් කර ගැනීමට. නීවරණ ධර්ම ගැන අවබෝධයක් තිබීම නෙවෙයි ඉතාමත්ම අවශ්‍ය වන්නේ නීවරණ ඒ අවබෝධයට වඩා වැදගත් වන්නේ නීවරණ ධර්ම ක්ලේශ ධර්ම සිත තුළින් ඇති වුණාට පසු ඇති වූ විගසන වාගේ ඒ ඇති වූ බව දැන ගැනීමත් ඒ ඇති වූ නීවරණ හෝ ක්ලේශ ධර්ම සිතින් ඈත් කර ගැනීමට හැකියාව ඇති බව තමයි වැදගත් වන්නේ නැත්නම් නම් වශයෙන් මේවා දැන සිටීම නෙවෙයි සායෝනික වශයෙන් වැදගත් ගන්න. ඒ නිසා මේ ආකාරයෙන් මේ වරින් ධර්මයේ සතුල යටපත් කරගන්න ඕනේ. දැන් මම මේ දක්වා ප්‍රකාශ කළේ භාවනාවේ භාවනාවේ වාඩි වුණාට පස්සේ ඇතිවන මේ පරිබෝධ ධර්මයන් ඒකේ යටපත් කරගත යුතු දෙකක්. පළමුවෙන් විතක්කය ඊට පස්සේ සීන මිද්දේ ඊට පස්සේ දුක් වේදනා ඊට පස්සේ මේ අකුසල විචාරකේ නිවරණ ධර්ම මෙහෙම භාවනා කරගෙන යනකොට ඊළඟට එන කලබෝධ ධර්ම හතරක් තියෙනවා මේ කලින් කලින් හතරක් මම ප්‍රකාශ කළේ දැන් මේ නැවත මෙයක් හතරක් අපි දැනගන්න ඕන සිත හැකිලුන විට සිත අලස භාවයටපත් වේ විට සිත උද්දීප්ත මට්ටමකට ප්‍රබෝධමත් වීමට අපි දැනගන්න ඕන ඒක පළවෙනි කාරණාවක් කියන්නේ සිත නිදිමතට යට වෙනවා නම් අලස භාවයටපත් වෙනවා නම් පෝසත්ජයට යට වෙනවා නම් අපි දැනගන්න ඕනේ සිත යෝග්මත් කිරීමට ප්‍රබෝධමත් කිරීමට උනන්දු කිරීමට ඒක පළවෙනි කාරණාව. සිතට අධික උද්දීපයක් ඇති වෙලා සිත විචිත්ත වී යන තත්ත්වයක් උද්ගත වෙනවා. කියන්නේ දීර්ඝ අධික වීම නිසා හෝ කවරා හේතුවක් නිසා හෝ සිත විසිරි විසිරි පැවතුනවා නම් අපි දැනගන්න ඕන ඒ විචිරණ සිත සමාප්ත කරගන්නට. දැන් අපේ සිත විසිරී යන විසිරී යන ඒක නිසා අපි සිත විසිරී යන එක නවත්තා සමාහිත මදහස් මද්දක්ෂයෝගෙන් පවත්වා ගන්න ඕනේ කියන අදහස තේරුම් වෙන විශේෂිත මදහස් කරගන්නට අපි දැනගන්න ඕනේ. මේ භාවනාව කරගෙන යනකොට සමහර විට සිතට අරතියක් ඇති වෙනවා. අරතිය කියන්නේ නිසසුතක්, අමනාපයක්, එපාවීමක් වෙන දෙයක්. එක්කෝ භාවනාවේ සාර්ථක ප්‍රතිඵලයක් නොලැබීම නිසා භාවනාව වෙනවා. නැත්නම් දුක් වේදනාවට යටපත් වීම නිසා භාවනාව වෙනවා. එහෙමත් නැත්නම් තමා අවසයේ කටයුතු කරන භාවනා කරන යෝගාවචරයන්ගේ අනවශ්‍ය ක්‍රියාවලියන් නිසා අපට භාවනාව වෙනවා. ස්ථානයේ යම් යම් අනුපාදකම් දැක්කම ඒ නිසා සතර භාවනාව ගැන අර්ථයක් ඇති වෙනවා. මේවා දෙකේ හේතු තිබෙනවා අපිරිසිදුකව නොසිතපත් වීමට අර්ථයක් ගන්න දීමට. එවැනි අර්ථයක් එවැනි අසිතපත් එවැනි අමනාපයක් අපේ සිත් තුළ පහළ වෙන අපි දැනගන්න දෙන වහාම ඒ අර්ථය නැගගෙන සිත සතුට කිරීමට සිත සතුට කළ යුතු වෙලාව සිත සතුට කරන්නට අපි දැනගන්න ඕනේ. මොකද සිත සතුටෙන් සතුටෙන් ජීවිතයෙන් තබාගත් වේ නැත්නම් සීත සම්බුද්ධංගේ වැඩි දියුණුව ඒ සීත සම්බුද්ධංගේ වැඩි නිසාම කායපස්සද්ධියක් චිත්තපස්සද්ධියක් කියන්නේ නෙමෙයි. ඒ කායපස්සද්ධිය චිත්තපස්සද්ධිය කියන කායේ සාකේ කියන සරල භාවයේ ඇති වෙන සිත සමාහිත වන්නේ නෙමෙයි. ඒ සිත සමාහිත නොවීමෙන් අපිට ඇත්ත ඇති ඇතින් දැකලා මේ සංස්කාරයන්ගේදී වැදගත් දෙයක් එම නිසා තමයි බුදු පියාණන් වහන්සේ දීප සම්බුද්ධංගයක් වශයෙන් ඒක බෝධ්‍ය බෝධි නිවන ලැබීමට අවශ්‍ය අංගයක් වශයෙන් ප්‍රකාශ කළේ. මේ න්‍යායතියක් ආවට පසු වහා මේ බව අවබෝධ කරගෙන අපේ සිත ප්‍රබෝධමත් වීමට ප්‍රීතිමත් වීමට අපි කටයුතු කරන්න ඕන. විශේෂයෙන්ම බුදුගුණ භාවනාවක නිරත වීම, මෛත්‍රී භාවනාවක නිරත වීම තමාගේ මේ දක්වා යම් කිසි භාවනාවෙන් අත්දැකීමක් ලබා ගන්න ඒ ගැන සිහිපත් කිරීම මේ ආදී නොඑක ආකාරයෙන් අපේ සිත අපි සතුටු කරන්නට ඕන. එනිසා තමයි බුදු පියාණන් වහන්සේ තීති සම්බුද්ධංගයක් වශයෙන් ඒක බෞද්ධ බෝධි නිවන ලැබීමට අවශ්‍ය අංගයක් වශයෙන් ප්‍රකාශ කළේ. නිවන යාසියක් ආවට පසු වහා මේ බව අවබෝධ කරගෙන අපේ සිත ප්‍රබෝධමත් කිරීමට, ප්‍රීතිමත් කිරීමට අපි කටයුතු කරන්නට ඕන. විශේෂයෙන්ම බුදුගුණ භාවනාවක නිරත වීම, මෛත්‍රී භාවනාවක නිරත වීම, සමාගයේ මේ දක්වා යම් කිසි භාවනාවන් අත්දැකීමක් ලබා ගන්න ඒ ගැන සිහිපත් කිරීම මේ ආදී මේ ආකාරයෙන් අපේ සිත අපි සතුටු කරන්නට ඕන. මේක අමතරව භාවනාව කරගෙන යනකොට අපේ සිත විසිරෙන්නේ නැතුව ඒ වගේම එකඟතාවයට පත් වෙලා ඒ වගේම අරසේකුත් නැතුව මදහත්ව අරමුණු දේශන සිත පිහිටවන සිතෙන් ගමන් කරන්න හැකියාව අත්න අපි සිත ඒ සත්‍යයෙන්ම පවත්වාගෙන යන්නේ සිතට කිසිම අනුබලයක් නොදී සිත උපේක්ෂාවෙන් පවත්වාගෙන යන්නට උත්සාහ කරන්න ඕන. ඒ ඒ අවස්ථාවේදී අනවශ්‍ය අන්දමින් දීර්යයෙන් ඇති කිරීම හෝ අනවශ්‍යයෙන් මේ ප්‍රීතිය ඇති කිරීම උත්සාහ කිරීම වල කිසිවක් නොකොට උපේක්ෂිත සිට උපේක්ෂිත තත්ත්වයෙන් පවත්වාගෙන යන්නට අපි උත්සාහ කරන්න ඕනේ. මේ කියන කරුණ හතේ කීප කරුණ හතරක් අපි භවනාවේ පරිබෝධ ධර්ම වශයෙන් අවබෝධ කරගෙන ඒවා මානසික මුදාගෙන කටයුතු කරන්නට අපි දැනගන්නට ඕනේ. මේව භවනා කරගෙන යන්න ප්‍රධාන වශයෙන් අවශ්‍ය වෙන විද්‍යාව ධර්ම හතරෙන් එකක්. ඡන්දේ විපාදයක් තියෙනවා චිත්ත විපාදයක් වීර්ය විපාදයක් ඊමංසා විපාදයක් කියන විපාද ධර්ම හතරක් තිබෙනවා ඒ විපාද කියන එකේ අදහස් බොහොමයක් තිබෙනවා මෙහිදී අපි අදහස් කරන්නේ අපට අවශ්‍ය වූ නිර්වාණ ධාතු සාක්ෂාත් කිරීමට අපට අවශ්‍ය වූ ධ්‍යාන ලබා ගැනීමට ඒ ඉස්සින් අවබෝධ කර ගැනීමට ඒ කරා යෑමට විපාදයන් මේ ධර්ම මේ විපාද කරන්නේ එනිසා බලවත් සංගයක් ඇති කරගන්න ඕන මේ කාලය තුළදී මම කොහොම ආදී මොන ආකාරයේ කලබෝධ කර ධර්මයක් ආවත් කුයි ආකාරයෙන් ශාරීරික දුක් පීඩාවන් දැනිට උනත් නොකඩවාම අඛණ්ඩ ලෙසම අවිච්ඡින්න ලෙසම මේ භාවනා කරගෙන කරගෙන කරගෙන යන යම් තැනකට මේ දුක නැති කරලා නිවනටපත් වෙනවා නම් ඒ තැනට නුඹ මගේ ඡන්දේ මගේ කැමැත්තේ කිසිම අඩුවක් ඇති කරගන්නේ නැහැ මම මේ ඡන්දේ දිගටම දිගටම පවත්වාගෙන යනවා කියලා සිතාගෙන බලවත් අනිෂ්ඨානයකින් බලවත් ඡන්දයක් ඇති කරගන්නට ඕනේ ඡන්ද ඉද්ධාත ධර්මයේ අපේ සිත තුළ යන්ත කරගන්නට ඕනේ මේ විද්‍යාව ගන්න හතරෙන් එකක්වත් අපේ සිත තුළ ඇතිුනේ නැත්නම් කිසිම දවසක අපට ධ්‍යානයක් මාර්ගයක් ඵලයක් ලබා ගන්නට බෑ. ඒ නිසා මේ ඡන්ද විද්‍යාවේ අපේ සිතට ඇතුල් කරගන්නට අපි දැනගන්න ඕනේ. අපේ සිත ඡන්දයෙන් උද්දීපනය කරන්නට අපි දැනගෙන සිටින්න ඕනේ. එහෙම නැත්නම් සිතක් ඒ පිළිබඳව ඇති කරගන්න. නෑ නෑ මොන හේතුවකවත් මේ භාවනාව මා නවත්තන්නේ මා මේ මේසන් මෙතෙක් සංසාරේ මේ තරම් දුක්ින්ද මේ දුක නැති කිරීමට තියෙන එකම මාර්ගය මේ භාවනාව. ස්වාමීන් වහන්සේ මොකදවාම ඉදිරියටම ඉදිරියටම ඉදිරියටම කරගෙන අනේක යනවා යනවා යනවා. මේ විදිහට ජීවෝ චිත්තය ඇති කරගන්නවා. දෙවි චිත්තය එහෙම නැත්නම් දීර්ඝය ඇති කරගන්න ඕන. මේ කරුණ හතරෙන් එකක්වත් අඩු වශයෙන් ඇති කරගන්න ඕන. හතර නැති කරගත්තොත් ඉතාමත් හොඳයි. දීර්ඝය ඇති කරගන්න. මගේ ඇඟේ මගේ ඇට ඉවත අස්වනතික්ම මේ උත්සාහය අකණ්ඩ ලෙස මම පවත්වාගෙන යනවා. සුදු පොදු දීර්යයෙන් මේ නිවන සාබන්නට මට පුළුවන් කමක් නැහැ. කලින් බුදුවරු පසේ බුදුරු මහරහතන් වහන්සේලා නිවන් අවබෝධ කළා නම් දීඩෝ වීර්යයෙන් දෙවි වූ අදිෂ්ඨානයකින් කටයුතු කරනමයි ඒ උත්තරීතර සත්‍යයේ සත්‍යනේ මමත් ඒ බුදුරයන් වහන්සේලාගේ ශාසනයේ ශ්‍රාවකේ ඒ ඒ ගමන් මඟ ගමන් කරන්නේ එනිසා දීඩෝ වීර්යයක් ඇති කරගෙන මේ කෙලෙස් සතරන් නැතිවීමට මා ඉදිරියටම ඉදිරියටම යනවා කියලා හරියට යුද්ධයට ගිය පසු නොබසන යුද්ධ දතේක්ෂේ ඉදිරියටම ඉදිරියටම ගමන් කර ගැනීමට චිත්ත වීර්යයක් අපි ඇති කර ගන්නට ඕන දිව්‍ය ඉද්ධිපාද ධර්මයේ අපේ සිත තුළ ජනිත කර ගන්නට ඕන. මේ සංසාරිකාදේ කියන්නේ නුවණ ප්‍රඥාව. මෙතෙක් කල මේ සංසාරයේ දිගින් දිගට ගමන් කළේ අපි මේ සංස්කාර ලෝකයේ තියෙන යථා තත්ත්වය අවබෝධ නොකළ නිසා දුක්ඛ සත්‍ය ආදී චතුරාර්ය සත්‍ය ධර්මයන් අනුබෝධ කළ නිසා අවබෝධ නොකළ නිසා අපි මේ විදිහට කටයුතු කළොත් තව තවත් තව තවත් ඉදිරියෙන් ඉදිරියට ඇති සංස්කාර දුකින් දුකටම අපට පත් වන්නට සිදු වෙනවා ජාති ජාතියට යමින් අපායෙන් අපායට ගමන් කරමින් නිවනින් ඈත් වෙමින් කටයුතු කිරීම සිදු වෙනවා. ඒ නිසා මේ විඥාන මාර්ගය ලබා ගැනීමට නම් මේ ප්‍රඥාව අවශ්‍යයි. මේ ඉද්ධිපාද ධර්මයන් අවශ්‍යයි. මම නොකොටවාම අකණ්ඩ ලෙසම මේ භාවනා මාර්ගයේ ගමන් කරනවා. අධිම වශයෙන් සෝවාන් ආදී මාර්ගය ප්‍රලස්සාස්ත්‍රන් තෙක්න. ඒ හැර මේ මට වෙන පිටක් වෙන සරණක් නැහැ. ඒකයි මගේ එකම සරණ ධර්මයේ සරණ ධර්මයේ පිට. ඒ ධර්මයේ පිට සාමම යනවා කරනවා කියලා දැඩි වූ දීමංසයක් විශේෂයෙන්ම දුක ගැන අවබෝධ කරගෙන දුක්ඛ සම්බේ සත්‍ය ගැන අවබෝධයක් ඇතුව දුක්ඛ නිරෝධගාමී පටිපදා සත්‍ය ගැන අවබෝධයක් ඇතුව දීමංසාව නුවණ සමාගයේ සිට තුළ ඇති කර ගන්නවා දීමංසා ඉද්ධිපාද ධර්මයක් වශයෙන් ඇතිපත් කර ගන්නවා මේ ඉද්ධිපාද ධර්ම හතරෙන් යම් කිසි කෙනෙක් සමන්නාගත වුණා නම් ඇත්ත වශයෙන්ම ඔහුට පුළුවන් වෙනවා මේ කෙලෙස් සත්‍යයන් යටපත් කරලා මායයන් පරාජය කරලා අපට අවශ්‍ය වූ නිර්වාණය සාක්ෂාත් කිරීමට මෙසේ ඉද්ධිපාද ධර්ම හතරෙන් එකක්වත් මේ පින්වත් අය අද ඇති කරගන්නට ඕනේ. ඒ ඇති කරගන්නා ලද ඉද්ධිපාද ධර්මයේ අඛණ්ඩ අවිච්ඡින්න ලෙස නොසිදී පවතාගෙන යන්නට අපි දැනගන්නට ඕනේ මුළු භවනා කරන කාල පරිච්ඡේදය තුළම. සමහරට ජීවිතේ පුරාම සමහරට තිරිනම් මංචකේ දක්වාම එම නිසා මෙවැනි ඉද්ධිපාද ධර්මයන් ඇති කර ගැනීමත් භවනාට ඉතාමත්ම හිතකරෝ ධර්මයක්. ඊට අමතරව අපි දැනගන්න ඕන මේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ සමතාවයක් පවත්වාගෙන යාමට බොහෝ කර්ම කීවොත් මේ ඇට මේවා මතක තබා ගැනීමට අපහස වෙනවා භාවනාවේ මූලික අදහස් මූලික කරුණු ටිකක් මේ අපි ප්‍රකාශ කළේ මේක මේ කරුණ පමණක් කියලා අපි නවත්තලා මොකද්ද ඉක්තිපා මේ සද්ධා විද්‍ය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්මයන් සමතාවයෙන් අපි පවත්වාගෙන යන්නට දැනගන්න ඕනේ අධිකෝ සද්ධාවකින් කටයුතු කරන කෙනෙකුට ප්‍රඥාව නැත්නම් ඒ ශ්‍රද්ධාව ඒ ශ්‍රද්ධාවෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්නට බෑ. අධික වූ ශ්‍රද්ධාව අහිත කරයි. ඒ වගේම ප්‍රඥාව පමණක් තිබෙනවා නම් ශ්‍රද්ධාව එතරම් ඒ ධර්මයට වැඩිලා නැත්නම් ඒ ප්‍රඥාවත් අහිත කරයි. ශ්‍රද්ධාවෙන් පෝෂිත වෙලා නැති නිසා. එම නිසා මේ සද්ධා ප්‍රඥා දෙක සමතත්වයෙන් පවත්වාගෙන යන්නට අපි දැනගන්න ඕනේ. සද්ධා අඩු නම් වැඩි කිරීමට, සද්ධා වැඩි නම් අඩු කිරීමට, ප්‍රඥාවේ අඩු නොදුකම් සකසා ගැනීමට අපි දැනගන්න ඕනේ. ඊළඟට දීර්ඝ සමාධි කියන ඉන්ද්‍රිය ධර්ම දෙකත් සමතාවයෙන් අපි පවත්වාගෙන යන්න ඕනේ. දීර්ඝය අධික වුණොත් සිත වික්ෂිප්ත වෙනවා. සමාධියටම බර වෙලා දීර්ඝය අඩු වුණොත් සිත හැකිලෙනවා. තීන මිද්දේට යට වෙන්නට ඉඩ තිබෙනවා. හරියට මේ වාහනයක තියෙන රෝධ හතරක් වගේ. එක රෝධයක් කරත් ඒක රෝධයක් වගේ එකක් අනිත් එක මේ මෝටර් බයිසිකල් එකක එකක් ආව අනිත් එක බස් එකක එකක් අනිත් එක කාර් එකක රෝධයක් වගේ රෝධ හතරක් වාහනයකට දැම්මා නම් ඒක පාර හොඳ වුණත් වාහනය හොඳ වුණත් ඩ්‍රයිවර් හොඳ වුණත් ගමන යන්නට බෑ පහසුයි. ඒ වගේම මේ මාර්ගයේ පැහැදිලි ඒකායන මාර්ගයක් ආරස්සාංග මාර්ගයක් ගමන් කරන ස්ථානයත් ඉතාම නිර්වෘල් සේන භූමියක් ඒ වගේම ගමන් කරන යෝගාවචරය පහසු වෙනවා. ඒ යෝගාවචරයේ දක්ෂතාවය කොටෙක් තිබුණත්, ඩ්‍රයිවර්ගේ දක්ෂතාවය කොටෙක් තිබුණත් අවබෝධ හතර හරියාකාරයෙන් සම්පත්තියෙන් නැති නිසා ඒ ගමන හරියට ගෙන යන්නට බැරි වාසේ. මේ ඉද්ධිපාන්දිපාද ධර්මයන්ගේ මේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ සමතාවයක් නැත්නම් මේ භාවනාවේ සාර්ථක ප්‍රතිඵල අපිට ගන්නට බෑ. ඒ නිසාමයි අපි මේ විමුක්ති පරිපාලනීය ධර්මයන් අල්ලා පසුගිය වාරවලදී දේශනා කරනකොට මේ ඉද්ධි ඉන්ද්‍රිය ධර්ම පහ ගැන අපිට පදේ දේශනාවක් මා හිතන විදිහට මා කළේ. ඒ අනුව මේ ඉන්ද්‍රපාද ඉන්ද්‍රිය ධර්මයන් සමතත්වයෙන් පවත්වාගෙන යන්නට අප උත්සාහ ගන්නට ඕනේ. භාවනාවෙන් සාර්ථක ප්‍රතිඵලයක් දරාගෙන බලාපොරොත්තු වෙනා නම් ඔව් විසින් එසේ කටයුතු කළ යුතු වෙනවා. මේ දක්වා අප ප්‍රකාශ කළේ භාවනාවෙන් හොඳ ප්‍රතිඵලයක් ගන්නට නම් භාවනාවට හේතු පරිබෝධක වූ ධර්මයන් ඈත් කර ගන්නට සත්‍යය හිතක වූ ධර්මයන් ළඟා කර ගන්නට කියලා. සම්බෝධක ධර්මයන් වශයෙන් අප ප්‍රකාශ කළේ විශේෂයෙන්ම පොත්පත්වල දැක්වෙන කරුණු මේ ප්‍රායෝගික වශයෙන් වැදගත් කරුණු තීන මිද්දේ විතක්කය තීන මිද්දේ දුක් වේදනාව සහ අකුසල නීවරණ විතක්ක ජය ගැනීම. ඊට අමතරව සිත හැකිලෙන විට ප්‍රබෝධමත් කිරීමත් සිත අධික උද්වේගයකට පත් වූ විට ඒ උද්වේගය අඩු කර සමතාවයට පත් කර ගැනීමත් සිතට නොසතුටක් අරතියක් ඇති වුණාම පසු ඒ සිතේ ප්‍රබෝධමත් කර ගැනීමත් සතුටටපත් කර ගැනීමත් සිත නැදහත් පවත්වාගෙන යෑමේ හැකියාව අත්වාට පසු ඒ නැදහසිත එලෙසින්ම පවත්වාගෙන යන යන කර්ම හතරක් ඊළඟට අපි ප්‍රකාශ කළේ ඊට පස්සේ අපි දැක්කේ ඉද්ධිපාල ධර්ම හතරෙන් එකක්වත් ඇති කරගන්නේ සත්‍ය ධර්මයන් භාවනා දියුණු කර ගැනීමට ඊට අමතර මේ ඉන්ද්‍රිය ධර්ම පහේ සමතාවයක් ඇති කරගන්නේ. විශේෂයෙන්ම සතිය ගැන විශේෂ අවධානයක් මේ අය යොමු කරන්නට ඕනේ. සතිය පොතෙක් වැඩි උනත් කමන්නේ. සතියෙන් තොරව සමාධියක් හෝ ප්‍රඥාවක් නොලැබෙන නිසා පුළුවන් තරම් සතියෙන්ම කටයුතු කරන්නට ඕන. සතිය ගැන අප නිතර නිතර නිතර නිතර කතා කරලා තියෙනවා. සති සංවරය ගැනම පැයක් පමණ අපි දේශනාවක් කරලා තියෙනවා. සති සංවරය නලලා. ඒ නිසා මේ සතියේ තියෙන වැදගත් භාවය අවබෝධ කරගෙන මේ භාවනා කරන මුළු කාල පරිච්ඡේදය තුළම මුළු දවස් හතර තුළම සතියෙන් තොර නොවී කටයුතු කිරීම තරේ අධිෂ්ඨාන කරගන්න ඕනේ. කවරෙ මුක්ත සතියෙන් මෝඩයන්සේ කටයුතු කළත් කමන්නේ. අපි ප්‍රඥාවෙන් මම පමණක් මම පමණක් මම පමණක්වත් සතියෙන් කටයුතු කරන කිසිම කටයුත්තක් සතියෙන් කරව කටයුතු කරන්නේ. මොකද මටයි මේ මගේ සංසාර දුක දුකින් ඈත් වෙලා නිවන් යන්නට අවශ්‍ය වෙන්නේ. මගේ සත් සම්පොඥංගේ වඩා ගන්නට මට අවශ්‍ය වෙන්නේ. වෙන කෙනෙකුගේ සත් සම්පොඥංගේ වඩන්නට නෙවෙයි මම යන්නේ. අන්න අය සතියෙන් තොර වුණත් එකයි සතියෙන් යුත වුණත් එකයි. මම සත් සම්බුද්ධංගේ වඩනවා සම්මා සතිය වඩනවා සතු සතිපට්ඨාන ධර්මයන් කියන සතිය පිළිතුරු ස්ථාන හතරක් වඩනවා සති ඉන්ද්‍රිය වඩනවා සති බල බලන වඩනවා සති සම්බුද්ධංගේ බුද්ධංග ධර්මයන් වඩනවා. මේවා තියෙන වැදගත්කම එලෙස මේ තරම්ම වැදගත් නිසායි මේ බුදුරජාණන් වහන්සේ මේ ආකාරයෙන් නිවිස් විදියට සතිය ප්‍රසං වර්ණනා කරේ සතිය මේකකින් විස්තර කළේ. එම නිසා සතියෙන් යුතුවම කටයුතු කරන්නට පැහැදිලිව දැන් අනුස්ථාන කරගන්නට ඕන. අද මේ මුළු කාල පරිච්ඡේදය තුළම සංවර සීලීව කතා බහෙන් ඈත් වෙලා පුළුවන් තරම් කතා නොකර අන් අයගේ භාවනාවට පරිපෝද නුවණ නුවණසේ පරිපෝදයක් නුවණසේ පුළුවන් තරම් සමාජයේ වැඩ කටයුතු ටික කර ගැනීමට දැන් මේ පින් අස්සෑම දින විසින්ම අදිෂ්ඨාන කරගත යුතු වෙනවා. වැඩි වැඩියෙන් හතර කරුණ ඉදිරිපත් කිරීමෙන් ඇත්ත වශයෙන්ම මේ ආයත මේ ආයත මේ කරුණ ධර්මයේ කර ගැනීමේ ශක්තියක් නැති නිසා අපි මේ දේශනාව මේ කිටියන් ශාස්ත්‍රණාව මෙතනින් නතර කරනවා. එතකොට දැන් අප ගිය වාරේ ප්‍රකාශ කළේ අනිත්‍ය දුක්ඛ අනාත්ම නිබ්බිදා විරාගාන වේදාන පටිච්චසමුප්පාදාන කියන අනුපස්සනා හත ඒ අනුපස්සනා හත විශේෂයෙන්ම අනිත්‍ය අනුපස්සනාව තුළින් විරාගාන වේදාන පටිච්චසමුප්පාදාන නිත්‍යදාන කියන අනුපස්සනාවන් ඇති කරගත යුතු ආකාරය දා ප්‍රකාශ කළ අපේ කාලයේ මැද වුණා දුක්ඛානුපස්සනාව තුළින් සහ අනාත්මානුපස්සනාව තුළින් ඒ පසුවකේ අනුපස්සනා හතර කෙසේ වඩා ගත යුතුද ඇති කරගත යුතුද කියන කාරණාව විස්තර කිරීමට එම නිසා අපි කල්පනා කළා මේ දුක්ඛානුපස්සනාව සහ අනාත්මානුපස්සනාව තුළින් සිසු අනුපස්සනා හතර කෙසේ වඩා ගත යුතුද කියන ආකාරය හිත සහ අනිද්දා ප්‍රකාශ කිරීමට අද අප කල්පනා කළා ඒ අනිච්ඡානුපස්සනාව තුළින් දුක්ඛ ඒ නිබ්බිදාදී අනිච්ඡානුපස්සන ඇති කරගත් ගැනීම සම්බන්ධ මේ දේශනාව නැවත මෙතන වාදනය කිරීමට හේතුව ඒ කියපු කර්ණවල මතක සටහනක් අපේ සිත තුළ තිබෙන්නට ඕනේ. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන අනුපස්නා තුන සමීප වශයෙන් කෙරෙන්නට ඕනේ. එම නිසා අපි දැන් පූර්ව කෘත්‍ය සිදු කරලා ඒ කැසට් පැටිය දැන් වාදනය කිරීමට නැවත සලස්සනවා. ඒ කැසට් පැටියේ බණ අහලා ඊට පස්සේ දිගටම භාවනාවේ මේ අය නිරත වන්නට ඕනේ. අඛණ්ඩ දේශන අන් අයට භාවනාවක්. අන් අයගේ භාවනාවට පරිබෝධයක් නොවනසේ දැන් අපේ පූර්ව කුටි සිදු කරන පිටියෙන් ඊට පස්සේ ධර්මයේ ශ්‍රවණය කරලා ඒ දිගින් දිගටම භාවනාවේ නිරත වෙන. හොඳයි පහසෙන් වාඩි වෙන පූර්ව කුටි සිදු කිරීමට. අත වශයෙන් පූර්ව කුටි සිදු කරනකොට බුදුරජාණන්සේ ධම්ම රත්නයේ සංඝ රත්නයට නමස්කාර කරලා උන්වහන්සේලාගෙන් සමාව අරගෙන ධම්ම රත්නයේ සංඝ රත්නයේ ඒ වගේම නිවන්ගේ කාලිනෝ සම්බන්ධ කරන සමාව අරගෙන චතුරාර්ය භාවනාව කෙරේ ටික කාලයක් හෝ ටික වේලාවක් හෝ වඩලා අදිෂ්ඨානයක් කරලා භාවනා කරන්න ඕන. කර්මයේ මෙතසේ ත්‍රි සත්‍යානා කිරීම සුදුසු කාල වේලා නැති නිසා අපි පෙරවන් වන්දනා කිරීමත් කර්මයේ මෙතසෝත්‍රේ සත්‍යානා කිරීමත් අතපසු කරමු අයින් කරලා අනිත් කටයුතු ටික පමණක් කරමු. ඉතින් කෙටියෙන් අපි මේ පූර්ව කෘත්‍ය අද සිදු කරන්නේ. දැන් අපි කල්පනා කරගන්න කාරුණිකෝ මහා සම්මා සම්බුද්ධ රත්නයේ නිරෝධ සමාපත්තිය නැගී සිටියාක් නෙවෙයි අරහත් ඵල සමාපත්තියෙන් නෙවී සිටි ආත්මයෙන් කරුණා චේතෝ විමුක්තියෙන් නෙවී සිටි ආත්මයෙන් අෂ්ට සමාපත්තියෙන් නෙවී සිටි ආත්මයෙන් ජීවමානවම මෙතන ශ්‍රවණක් ගන්න සුදුරස් විදුව විදුව අප කෙරේ අනුකම්පාවෙන් වැඩ සිටිනවා ඒ සම්මා සම්බුද්ධ රත්නයට මම নমස්කාර කරමි මම নমස්කාර කරමි මම নমස්කාර කරමි මාගේ নমස්කාරයේ සම්මා සම්බුද්ධ රත්නයට වේවා කියලා নমස්කාර කරන්නේ ඒ සියලුම බුදුරජාණන් වහන්සේලාට අතීත සංසාරේ පටන් මේ මොහොත දක්වා මා මේ කයින් සිතින් වචනින් යන තුන්වලින් යම් බරකට ප්‍රමාවකින් හෝ සිදු වුණා නම් ඒ සියලුම සමාවන දුවට සියලුම බුදුරජාණන් වහන්සේලාගෙන් මම සමාව අයදමී සමාව අයදමී සමාව අයදමී අප කෙරේ මා කෙරේ අනුකම්පාවෙන් සමාවන ශේත්‍රා කියලා සමාව ගන්නවා සියලුම පසේ බුදුරජාණන් වහන්සේලාගෙන මම සමා ආයතනයට සමාවන සේක්වා සියලුම සත්‍යාරිත සංඝ රත්නයන් වහන්සේලා වෙනත් මම සමාව ආයතන සමාවන සේක්වා නිවන් දුක කවරකට හෝ යම් බලයක් ඇති වුණා ඒ සියලුම ආයතන සම සමාව ආයතන ආයතන මට සමාවන සේක්වා ශ්‍රී සද්ධර්ම රත්නයන් මම සමා ආයතන මට සමාවන සේක්වා දැන් මේ දැන් අදිස්ථානයක් කරන්න අදාළම මේ භාවනාවෙන් සාර්ථක ප්‍රතිඵල ගැනීමට අපට හැකියාව වාසනාවක් වේවා කියලා. දැන් අවාරහදී බුදුගුණ කෙටියෙන් සිහිපත් කරමු. අප වාක්‍ය කියනකොට ඒ අනුව සිතින් සිහිපත් කරන්න. සෝ භගවා ඉති සදහම් සෝ භගවා ඉති සම්මා සම්බුද්ධෝ සෝ භගවා ඉති විඤ්ඤා සරණ සම්පන්නෝ සෝ භගවා නිති සුදතෝ සෝ භගවා ඉති ලෝකෝ සෝ භගවා ඉතිපි අනුසුසු පුරිසු ධම්මසාරති සෝ භගවා ඉතිපි සත්තාදී ගනං සානං සෝ භගවා ඉතිපි බුද්ධෝ සෝ භගවා සිති භගවා නමෝති පුරිසා ධඤ්ඤ නමෝති පුරිසුන්තුන නමෝති පුරිසා තුල්ය නමෝති පුරිසා සබ්බ ආදම්ම පුරිස නම්මෝ බුදුරජාණන් වහන්සේට නමස් නමස්කාර කරමි මාමේ නමස්කාර වේවා බුදුන් පුරිස නම් ඕ බුදුරජාණන් වහන්සේ හත නමස්කාර කරමිතාගේ නමස්කාර වේවා අතුල්්‍ය වූ අසන වූ අනුපම වූ සම්මා සම්බුද්ධ රත්නයට නම නමස්කාර කරමිතාගේ නමස්කාර වේවා විසනං වූ සම්මා සංගන්ධ රත්නයත නමස් නමස්කාරකමි ආනේ නමස්කාරය වේවා සම්මා සම්බුද්ධ රත්නයත මාගේ ජීවිතයද පූජා කරමි පූජා කරමි පූජා කරමි පූජා වේවා මේ ජීවිත පූජාමය කුසලානි සංසයෙන් මාගේ භාවනාවට පරිබෝධ කර වූ ධර්මයන් ඇත්වේවා මාගේ සම්පාන සුද සත්පුද්ගෝධිපාසික ධර්මයන් සරත්නය වේවා මේ භාවනාවෙන් සාන්තක ප්‍රතිඵල ලබා ගැනීමට අද අදම මට හැකියාව නැත්වේවා දැන් මෛත්‍රී භාවනාව පටන් ගන්න අද මුළු දවසම මේ භවනා කරන මුළු කාලය තුළම යම් කිසි කෙනෙක් අපිට දැනනක් අපි වුන් කෙරේ කිපින්නේ නැහැ. යම් කිසි කෙනෙක් දැසුවත් මට මා කිසිවෙක වුන් කෙරේ කිපින්නේ නැහැ. යම් කිසි කෙනෙක් කවුරුනාගේ අතක්හයක් කතා දැනවත් මා මොනම හේතුවකටවත් ඔහු කෙරේ කයින්වත් වචනයෙන්වත් සිතින්වත් වරදක් අමනාපයක් ඇති කරගන්නේ නැහැ. මා කෙනෙක් යම් විදියකින් මරා දැමීමත් මේ භූමිය තුළදී ඔහු කෙරෙහිවත් මම අද මේ භාවනා කරන කාලයේ තුළ කිසිසේත්ම සහහසිතක් ඇති කරගන්නේ නැහැ. කයින් සිතින්වත් වචනින්වත් වරදසිත කරන්නේ නැහැ. මේක සත්‍ය නම් මාගේ කය සිත වචන යන කුණ්ඩලින් කිසිවකට මා මේ භාවනා කරන කාල පරිච්ඡේදය තුළ මට මොන අපරාධයක් කළත් සිත දූෂ්‍ය කරගන්නේ නැති එක සත්‍ය නම් මේ සත්‍යානුභව බලයෙන්. අපට අපගේ භාවනාවට පරිබෝධ කරවූ ධර්මයන් ඈත් කර ගැනීමේ ශක්තිය ලැබේවා කිසිම සත්‍යයක අපගේ භාවනාවට හිංසා පීඩා නොවේවා මම කිසිසේත් තරහ නොවෙමි සුවපත් වෙමි මම තරහ නොවෙමි සුවපත් වෙමි මම තරහ නොවෙමි සුවපත් වෙමි මම තරහ නොවෙමි සුවපත් වෙමි මට යන්වර්ධත්ත විස්සක්කෝ සිටිනම් මේ සියලුම සත්‍යන්ද මම සිත සම්පූර්ණයෙන්ම හදවත සතුටින්ම සමාව දෙනවා සමාව දෙනවා සමාව දෙනවා මාතියන් වර්ධ සිටුණානම් ඒ සියලුම දෙනාගෙන මම සමාව ආයදිනවා මම සරහම් වෙමි සුපත් වෙමි මම සරහම් වෙමි සුපත් වෙමි නම සරහාම වේමි සූපත් වෙමි නාසේන නාමේ හිතවත් සියලු සත්වයෝග සරහාම වෙත්වා සූපත් වෙත්වා සරහාම වෙත්වා සූපත් වෙත්වා සරහං විද්වා සුසත් මිද්වා මාසේන නාමේනද හදිසේ සත්වයෝද සරහං විද්වා සුසත් මිද්වා සරහං විද්වා සුසත් මිද්වා තරාහං යතිවා සේතං යතිවා මාසේන මාගේ ධෛර්යේශිය දුසත්වයෝද තරාහං යතිවා සේතං යතිවා තරාහං යතිවා සේතං යතිවා සරසස්න වෙත්වා සුපං වෙත්වා සියලුම සත්ත්වයෝ සුපං වෙත්වා සුපං වෙත්වා සුපං වෙත්වා සියලුම සත්ත්වයෝ සුපං වෙත්වා සුපති වෙත්වා සුපරි වෙත්වා සුපති වෙත්වා යම් කී භාවනා සමාගයේ ඒ ඒ ශරීර කොටස් පිළිතුරු කොටස් ඇති ආකාරයේ සිටින් සිහිපත් කරන්න අපි කියනකොට අත්ථේකිනස්මින් කායේ කේසා මන ශරීරේ කිස්නම් වූ කුණත පුත් සක්නත ඒ ලෙස සිතින් බලන්න ඕන. අත්වේති මස්මින් ආයේ දෝන මින් සරීරේ දුන්නම් වූ කුණත පුත් සක්නත අත්වේති මස්මින් ආයේ නඛා නින් සවේරේ නියනම් කුණක කුට සම්මත අක්ඛේ එනස් නිංකායේ සංඛා නින් සවේරේ දත්නම් කුණක කුට සම්මත අතිසේ ඉනස්මින් කායේ සච්චෝ ඉම ශරීරේ සම්මං වූ පුනසුකුට සක්මත සමාවේශුවේ තේරුම් තේරෙන තුන කොටස් ගැන සිතක් ගන්න. මෙන්න ශරීරේ පරම දුර්ගන්ධ අසෝචිනං කුමත කොට සක්මත සරුණ දුංගන්දෝ නුන්තානම් ඕකුණ සුපුට සම්මත දුක්ඛ සමන්නාෝ වමනේ නම් කුණ සුපුට සම්මත මින් ශරීරේ ඉතනම් නෝ සිමනම් නෝ දේනම් නෝ සරුවේ අම්ම සුතු නම් වූ කෙලනම් වූ කුණ කොටස් නැත මේ ආකාරයෙන් කුණ කොටස් පසුව සිහිපත් කරන්න. දැන් මරණානුස්මතිය තමා මරණයට පස්සේ දැන් මාගේ තමාගේ මලමිනේ ඉදිරියෙන් ඇති ආකාරය සිතින් සිහිපත් කරන්න. මාගේ ජීවිතය සංයතයි මරණය නියතයි ජීවිතයේ අන්‍යතයි මරණය නියතයි ජීවිතයේ අන්‍යතයි මරණය නියතයි බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාගේ ජීවිතද මරණයෙන් කෙලවරිය මේ ජීවිතයද මරණයෙන් ඒකාන්තයෙන් කෙලවන්නේ ජීවිතය අන්දසයි මරණයෙන් සයි ජීවිතය සංයතයි මරණයෙන් සයි ජීවිතය සංයතයි මරණයෙන් ගුණ අවස්ථාවේදී මා අදම් කරන්නාවෝ මාගේ දුබව දෙනෝ පිය සහෝදර සහෝදරාදීන්ද එතුමතු පිටි ආගේ සියලු දේපලද ඒකාන්තයෙන් අතහැර දැමීමට මට සිදුවන්නේ මාගේ මරණයෙන් මේ සියල්ලම අයිනි වන්නේ ජීවිතයේ අනියතයි මරණයයි ජීවිතයේ අනියතයි මරණයයි ජීවිතයේ අනියතයි මරණයයි මරණය සියල්ලම අපහර දෙමීමට සිදුවන නිසා මේ භාවනා කරන කාල පරිච්ඡේදය තුළ සියලුම ධර්මයන් සියලුම බැඳීම් සියලුම සම්බන්ධකම් දැන් සිටින් අත්හරින්න මරණය පාදක කොටගෙන මරණයෙන් අත්හැරීමට සිදුවන නිසා අද මේ මොහොතේ සියල්ලම සිටින් අත්හරිනවා එසේ අත්හරින්න දැන් දැන් අපි අනිත්‍යං ප්‍රශ්නාවලින් විරාගාදී අනිත්‍යං ප්‍රශ්නාමත් කරන ආකාරයේ දේශනාව ගමනමු ඒ දේශනාව අහලා ඊට පස්සේ යන දිගටම භාවනාවේ නිරත වන්න.